ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දිනයට નિયમિત ගුවන් විදුලි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වතුන් සූදානම් වෙලා ඉන්නේ මේ ධර්ම දේශනාව සඳහා ලෞතර මහමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු වටිනා සූත්‍ර ධර්මයක් මාත්‍රිකා වශයෙන් තබා ගත්තා. මේ ගාථා ධර්මය සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට. අපි මාත්‍රිකා වශයෙන් තබාගත් මේ ගාථාව ඇතුළත් සූත්‍රය අච්ඡෙන්ති සූත්‍රය ලෙස සඳහන් වෙනවා. මේ සූත්‍රයේ තියෙන ධර්මකාරණා මේ පින්වතුන් හඳුනා ගැනීමට ඉගෙන ගැනීමට සාමාන්‍ය ව්‍යවහාරයේ සමාජයේ තියෙන වටිනා ගුණාංගයක් මුලින් හඳුනාගෙන තියෙන්න ඕනේ. අපේ සමාජයේ දුස්තර පළාත්වල දුස්තර ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමින් උප්පත්තිය ලැබලා ජීවත් වෙන මිනිස්සුયો සමහර අය දැන් සමහර දෙනා බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා ඉගෙනගෙන වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ශිල්ප ශාස්ත්‍රයක් හදාarලා වෙලහෙළඳාම් කරලා වෙන්න පුළුවන්. සමාජයේ අනිකුත් සමාජිකයන්ට වැඩිය ඉහළ මට්ටමකට යනවා. අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම මිල මුදලින් වෙන්න පුළුවන්. මෙවැනි පිරිස් දුෂ්කර ගමක ඇති වෙලාත් බිහි වෙලාත් රටේ විවිධ පළාත් වලට ගිහිල්ලා සමහර විට විදේශීය රටවලට ගිහිල්ලා ඒ තමන් ලබාගත්තා වූ දියුණුව ගැන සතුටු වෙන ගමම්ම ඒ විදිහට හැසිරුණු ඒ දියුණුවක් ලබාගත් පිරිසෙන් අතලොස්සක් ඊට අමතරව තමන්ගේ මුල් ජීවිතය ගැන නැවත සැලකිලිමත් වෙනවා. ඒ වගේ අවස්ථාවලට ඒ දියුණු තනත්තාන්ට පේනවා අපේ සමාජයේ මම හුඟක් මහන්සි වෙලා උනන්දුවෙන් අධ්‍යාපනය ආධාරලා වෙන්න පුළුවන්. උත්සාහයෙන් ඒ ශිල්ප ශාස්ත්‍ර හදාරලා අද ධනෙන් බලයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ අනිකුත් සහෝදර පිරිස ඒ වගේ උනන්දුවක් නැතුව උත්සාහයක් නැතුව ඒ ආකාරයෙන්ම සමාජයේ තවමත් අපිට වැඩිය දුක් විඳින්මින් ජීවත් වෙනවා කියලා. මෙවැනි කල්පනා ඇති වෙලා සමහර අපේම හිතවතුන් වෙන්න පුළුවන් සමාජිකයන් වෙන්න පුළුවන් ඒ පරණ ගම්මානවල වෙන්න පුළුවන් ජීවත් වෙන අයට උදව්වක් වශයෙන් තමන් මේ විදිහට දියුණුවකටපත් උනේ කොහොමද කියලා පැහැදිලි කරනවා. මගේ උත්සාහය නිසා මෙහෙම දියුණු වුණා. මං අධ්‍යාපනය හදාරන්න හුඟක් මහන්සි වුණ හින්දා මෙහෙම දිනුවකටපත් වුණා. ඔයගොල්ලෝ කම්මැලි කම නැතුව වමනාවෙන් මේ කටයුතු කරනවා නම් අපි වගේ දිනු වෙන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න උනන්දු වෙන්න කියලා උපදෙස් දෙනවා. මෙවැනි උපදෙස් දෙන පුජ්‍යලයන් සමාජයක වටිනා පුජ්‍යලය වෙනවා. මෙන්න මෙවැනි අදහස් කියන පුජ්‍යලය සමාජයේ ඉන්නවා නම් ඒ සමාජයේ දියුණුවටපත් වෙනවා කියලා මේ පින්වත්තුන් දන්නවා. දැන් මේ තොරතුරු නැත්නම් මේ අදහස් මම මුලින් ප්‍රකාශ කරේ බුදුහාමුදුරන්ගේ කාලේ මෙවැනි වටිනා කියන පුජ්‍යලයක් හිටියා. මේ පුජ්‍යලයා හැබැයි මිනිස්සෙක් නෙමෙයි දේවතාවෙක්. මේ දේවතාවා පෙරදී මිනිස්සෙක්. අපි වගේම මිනිස්සෙක්. අපි වගේම මිනිස්සෙක් වෙලා මෙයා ජීවත් වෙන ගමන් පින්දහම් කරලා අනික් අයට වැඩිය උනන්දුවෙන් පින්දහම් කරලා ඕනකමෙන් පින්දහම් කරලා දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකේ ඉපදුනාට මෙයා කල්පනා කරනවා මට මේ දිව්‍ය ලෝකයේ සම්පත් ලැබුණේ කොහොමද? මං ඉස්සර ජීවත් වුණේ කොහොමද? මෙහෙම බලනකොට පේනවා ඒ පැරණි ජීවිතය ඊටාම දුක්ඛිතව ගත කරපු ස්වභාවය. තාමත් ඒ Taman ළඟ හිටපු ඒ හිතවතුන් ඥාතීන් මේ විදිහටම දුක් විඳිනවා. නමුත් මම දැන් දිව්‍ය ලෝකයේ සැප විඳිනවා. දැන් මේ සැප ලබා ගන්න මම ලොකු දෙයක් කරේ නැහැ. බොහොම පොඩි දේවල් කරලා තමයි මේ සැප සම්පත් ලබා ගත්තේ. දැන් අපේ මේ සහෝදර මනුස්ස වර්ගයාට මම උදව් වෙන්න ඕනේ. මට මේ දියුණුව ඇති උනේ කොහොමද කියලා කියා දෙන්න ඕනේ කියලා මේ దేవතාවා අනික් අය කරෙහි සානුකම්පික අදහස් ඇති කරගන්න. මෙහෙම අදහස් ඇති කරගෙන කල්පනා කරනවා ඇත්තටම මේ දිව්‍ය ලෝකයේ ජීවත් වෙන අපිටයි මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන අනිකුත් මිනිස්යන්ටයි ප්‍රධාන ප්‍රධාන වශයෙන් ලැබිලා තියෙන දුක මොකක්ද? මෙහා බොහොම කල්පනා කරලා හොයනකොට හම්බ වෙනවා පළවෙනි කාරණේ. මේ දිව්‍ය ලෝකයේ දෙවියන්ට නැති මිනිස්යන්ට තියෙන නැත්නම් අපිට තියෙන ප්‍රධානම දුක මේ දේහාට තේරෙන්නේ ප්‍රධානම දුක තමයි සෑම මිනිස්සෙක්ම හැම වෙලෙම මරණ බයෙන් පෙළෙනවා මරණ බයකට ලක් වෙලා තියෙනවා ඔන්න පළවෙනි දේවතාවටත් හම්බ වෙච්ච හම්බ වුණ ප්‍රධානම දුක මිනිසයන්ගේ. මේ මරණ බයෙන් පෙළෙනවා මිනිස්සු. සෑම මොහොතකම. ඊට පස්සේ దేవතා කල්පනා කරනවා ඇයි මේ මිනිස්සු මරණ බයෙන් පෙළෙන්නේ? දැන් దేవතාවට පේන්නේ තේරෙන්නේ මේ මිනිස්යන්ගේ ආයුෂ කෙටි. ඉක්මනින් වයසට යනවා. ඉක්මනින් මරණයටපත් වෙනවා. ඒකයි මේ මරණ බයෙන් පෙළෙන්නේ. ඊට පස්සේ దేవතාවා තව කල්පනා කරලා බලනවා ඇයි මේ මිනිස්යන්ට මනු ඇයි මේ මිනිස්යන්ගේ ආයුෂ කෙටි වුනේ? එතකොට దేవතාවට පේන්නේ මේ මිනිස්යෝ නැත්නම් මේ මිනිස්සු ජීවත් වෙන මනුස්ස ලෝකයේ දිවා රාත්‍රිය කෙටි. ඉක්මනින් රාත්‍රිය උදා වෙනවා ඉක්මනින් දිවා කාලය ගෙවිලා යනවා. මේ දිවා කාලයයි රාත්‍රී කාලයයි ඉක්මනින් ගෙවිලා යන හින්දා මේ මිනිස්යාගේ ආයුෂ අඩුයි. ආයුෂ අඩුයි හින්දා මිනිස්සු හැම වෙලේම මරණ බයෙන් ජීවත් වෙනවා. මේ මරණ බයෙන් ජීවත් වෙන ගමන් කරන කටයුතු වලින් තමයි මේගොල්ලෝ මේ පව් සිද්ධ කරගන්නේ. නමුත් මං වාසනාවකට පින් කරලා මේ වගේ මරණ බයක් නැති දිවා රාත්‍රිය හුඟක් දිග වෙච්ච ඒ වගේම ආයුෂ තියෙන දේව ආත්මයක් ලැබුවා. දැන් මගේ සහෝදර මිනිස්යන්ට මම මේ පණිවිඩය දෙන්න ඕන. මං වගේ වෙන්න. මං වගේ මේ පින් දහම් කරගෙන මේ සැප ලබා ගන්න දිව්‍ය ලෝකෙට එන්න කියන පණිවිඩය දෙන්න ඕනේ. නමුත් මේ దేవතාවා කල්පනා කරනකොට මේ පණිවිඩය යාට ඕන විදිහට තමන්ගේ අර ඥාති මිනිස්යන්ට දෙන්න බෑ. ඒකට හේතුව තමයි දෙවියන්ට මිනිස්යන්ගේ ගතිගුණ ලක්ෂණ පෙනුනට මිනිස්යන්ට දෙවියෝ ගැන එහෙම සංනිවේදනයක් ඇති කරගන්න බෑ. ඒක හරියට බැලුවම අර කළු කරපු වීදුරු කාමරයක ඉන්න ඇතුලේ ඉන්නේ මිනිස්සෙයි එළියේ ඉන්නේ මිනිස්සෙයි වගේ. කළු කරපු වීදුරු කාමරයක ඇතුලේ ඉන්න අයට එළිය පේනවා. එළියේ සිදුවෙන පරිසරයේ සිදුවෙන දේවල් දකින්න හම්බ වෙනවා. නමුත් පරිසරයේ ඉන්න අයට වීදුරු කාමරයේ තුල සිදුවෙන දේ දකින්න බෑ. ඒ වගේම මිනිස්යන්ටත් සිදු වෙන්නේ ওই වගේ දෙයක්මයි. මිනිස්යන්ට දෙවියන්ගේ තියෙන ගති ලක්ෂණ හෝ ඒ දෙවියන් ළඟ තියෙන අදහස් තේරුම් ගන්න බෑ. නමුත් දෙවියන්ට මිනිස්යන් ළඟ තියෙන අදහස් හෝ ගති ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. මේක එක පැත්තටයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් එනවා මේ දේවතාවට තමන්ගේ මේ සජ්ජුණවත් අදහස තමන්ගේ හිතවත් මේ මිනිස්යන්ට දෙන්න බැරි වෙන්න මේ මිනිස්සෙක් තෝරගෙන මේ බණවිඩේ දෙන්න යනකොට මේ මිනිස්යා මැරලා යනවා. එච්චර අඩු කාලයක් ජීවිත කාලයක් තියෙනවා. ඒ නිසා මේ පණවිඩය හරියට දෙන්නත් බෑ. මේ దేవතාවා මෙතනින් මේ උත්සාහය අහක් කරන්නේ කල්පනා කරනවා කොහොමද මගේ මේ පණිවිඩය අපේ වර්ගයාට දෙන්නේ. దేవතාවට කල්පනා වෙනවා මේ සඳහා සුදුසු ක්‍රමයක් දැන් තියෙනවා. මේ ලෝකයේ මිනිස්සෙක් බිහි වෙලා තියෙනවා උත්තරීතර මිනිස්සෙක්. මේ මිනිස්සයා අමුතුම උත්තරීතර ගුණ තියෙන කෙනෙක්. දේවාති දේව මේ මනුස්ස උත්තමයා දේවාති දේව. මාරාති මාර. බ්‍රහ්මාති බ්‍රහ්ම. කවුද මේ ලෞතර බුදු පියාණන් වහන්සේ? මේ దేవතාව කල්පනා කරනවා බුදුහාමුදුරන්ට මගේ මේ අදහස කියලා උන්වහන්සේ හරහා මේ මිනිස්යන්ට මේ පණිවිඩය දුන්නොත් අපේ මේ මනුස්ස වර්ගයාටම යහපතක් වෙනවා කියලා මේ దేవතාව ඉක්මනින්ම බුදුහාමුදුරුව හම්බෙන්න ගිහිල්ලා මේ దేవතාවාගේ අදහස් ටික බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නේ ගාථාවකින්. ඒ ගාතාව තමයි මෙන්න මේ ගාතාව. අච්ඡෙන්ති කාලා ගණයන්ති රත්ත්‍යා අවයෝ ගුණෝ අනුකුබ්බේන ජහಂತಿ. ඒතම් බයම් මරණේ පෙක්ක මානෝ පුඤ්ඤාත කෛරාත සුඛාව හන්ති. මේ దేవතාවාගේ අදහස මේ මනුස්ස වර්ගයාට සමාජ සේවයක් කරන්න සුදුසුම අදහස විදිහට දේවතාවා දැක්කේ සත්‍ය මේකයි. මේ අදහස බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අනේ බුදු පියාණන් වහන්සේ මට මේ අතීත මිනිස්සෙක් ගනුදෙනු කරන්න බෑ ඔබ වහන්සේට පුළුවන් මම මේ දැකපු සත්‍ය මේ මිනිස්යාට පණිවිඩයක් විදිහට ලබා දෙන්න ඉක්මනින් මේකෙන් මිනිස්යෝන්ට යහපතක් කරලා දෙන්න කියලා බුදුහාමුදුරන්ගේ ඉල්ලා හිතීමක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. දැන් මෙතන මේ කියන්නේ මොකද්ද? අච්චෙන්ති කාලා ඝණයන්ති රත්ත්‍ය කියන්නේ මේ මනුස්ස ලෝකයේ හැටියක් ගැන කියන්නේ ඉක්මනින් දිවා රාත්‍රිය ගෙවිල යන මනුස්ස ලෝකය. වයව ගුණා අනුපුබ්බං ජහಂತಿ. ඒ වගේම මිනිස්යන්ගේ මේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් විනාශයටපත් වෙනවා. ඉතා ඉක්මනින් වයසටපත් වෙනවා. ඒ වගේම ඒතම් මරණ භයම් පෙක්ඛමානෝ මෙන්න මේ නිසාවෙන් මේ ආයස අඩු වෙන නිසාවෙන් මිනිස්සු හැම මොහොතකම මරණ බයෙන් ඉන්නවා. නමුත් దేవතාවා කියන්නේ මම නම් දැන් මරණ බයෙන් ඉන්නේ මොන හේතුවෙන්ද? පුඤ්ඤාති පුඤ්ඤානි කෛරාත සුකාම හන්ති. මේ පින් කරලා සැප ලබාගෙන ඉන්න කෙනෙක් මම. මේ මිනිස්යන්ටත් මෙන්න මේ පණිවිඩය බුදුහාමුදුරනේ දෙන්න කියන එක තමයි මේ దేవතාවාගේ ඉල්ලීම. දැන් බලන්න පින්වතුනි මෙතන වැදගත් වෙන්නේ බුදුහාමුදුරෝ මේ විදිහේ ප්‍රකාශයක් අහලා බුදුහාමුදුරුවන්ගේ අදහස ප්‍රකාශ කරනවා දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා අර దేవතාවා ගාතාවක් වශයෙන් කියපු ඒ ගාථා පද හතරේ මුල් පද තුන බුදුහාමුදුරුව අනුමත කරනවා దేవතාවා අනුමත කරා වගේම దేవතාවගේ අදහස හරි කියන්න වගේ බුදුහාමුදුරුවත් අනුමත කරනවා මොනවද මේ පද හතර පද තුන අච්චෙන්ති කාලා ගණයන්ති ප්‍රත්‍ය ඒ වගේම වයෝ ගුණ අනුකුබ්බං දහන්ති ඒ වගේම ඒතම් බයම් මරණේ පෙක්කමානෝ මෙන්න මේ පද තුන බුදුහාමුදුරුවොත් අනුමත කරනවා. මේ manuss ලෝකයේ දිවා රාත්‍රියේ ඉක්මනින් ගෙවෙන එක ඇත්ත. ඒක පිළිගන්න. ඒ වගේම වයෝ ගුණ නැත්නම් මේ ආයුෂ ගෙවිලා යන එක ඉක්මනින් සිදු වෙනවා මිනිස්යන්ට ඒකත් බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. ඒක වැරද්දක් නෑ දේව ලෝකේ දිව්‍යයන්ට වැඩිය මේ මිනිස්යන්ගේ ආයුෂ කෙටි මොනින්ම මැරලා යනවා. ඒ වගේම බුදුහාමුදුර අනුමත කරනවා මේ දෙවියෝ වගේ නෙවෙයි මිනිස්සයෝ මරණ බයින්මයි හැම වෙලෙම ඉන්නේ. ඒකත් අනුමත කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දේවතාවා මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න පිළියමක් දෙනවා. ඒ පිළියම තියෙන්නේ පුඤ්ඤාත කෛරාත සුඛාව හන්තිය. ඒක තමයි දේවතාවගේ පිළියම මේක. මෙන්න මේ దేవතාවාගේ පිළියම නැත්නම් මේ සඳහා මේ තියෙන ගැටලු ටික විසඳ ගන්න මිනිස්සු කල යුතු දේවන පින් රැස්කරන්න කියන කාරණය බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ මේක තමයි වටිනා ධර්ම මෙතෙන්දී අනුමත කරන්නේ ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකාමිසයේ මිසං පජහේ සංසිපෙක්වා ඒ කියන්නේ ලෝකාමිෂය අතහරින්න ලෝ සාන්තිය අපේක්ෂාවෙන් මෙන්න බුදුහාමුදුරන්ගේ මේ దేవතාවට දීපු පිළිතුර දැන් దేవතාව කල්පනා කරනවා මේ මිනිස්සය හැමදාම මරණ බයෙන් පෙළෙනවා හැම මොහොතකම ඉක්මනින්ම වයසට ගිහින් මැරලා යනවා. ඒකට හේතුව වෙන්නේ මේ දිවා රාත්‍රිය ඉක්මනින් ගෙවිලා යන එක. ඒ ටික ඔක්කොම බුදුහාමුදුරුවෝ අනුමත කළා. දේවතාව අවසානයේ මේකට විකල්පයක් විදිහට දේශනා කරන්න පැහැදිලි කරන්නේ මිනිස්යන්ට මේකෙන් ගොඩ එන්න මේ තියෙන මරණ බය නැති කරගන්න කල යුතු දෙයක් විදිහට දේවතාව පෙන්වන්නේ පුඤ්ඤාත කෛරාත සුඛාවහන්ති. හිං කරන්නේ නමුත් බුදුහාමුදුරෝ මේ దేవතාවගේ මෙතෙන්දී මේ අදහස අනුමත නොකර බුදුහාමුදුරන්ගේ අලුත් අදහසක් දෙනවා. කුමක්ද මේ අලුත් අදහස? ලෝකා මිසං පජහේ සම්තිපෙක්ඛාති. මෙන්න මෙහෙම අදහසක්. මේ අදහස පුඤ්ඤාත, කෛරාත, සුඛා වහන්ති කියන අදහසට විරුද්ධයි. වෙනස්. දැන් අපිට මෙතෙන්දී සැලකිය යුතු දෙයක් තියෙනවා ධර්මයේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපිට සලකන්න ඕන මේ බෞද්ධයෝ හිතන්න ඕනේ වැදගත් සංදි ස්ථානයක් මේ ගාථාව තුළ තියෙනවා. එතකොට දැන් මේ විදිහට සැලකුවොත් මේ පින්වතුන් දන්නේ තරමට මම මේ ඔයගොල්ලන්ට තේරුම් යන්න කියන්නම් දැන් దేవතාවා පෙන්වන්නේ අපිට මේ තියෙන මනුස්ස ජීවිතයේ තියෙන මේ සියලු ප්‍රශ්න විසඳ ගන්නවා දිව්‍ය ලෝකෙදී දිව්‍ය ලෝකෙදී විසඳෙන්න නම් මේ මිනිස්සයා මනුස්ස ජීවිතයේ ගත කරන ගමන් පින්කරනද පින් කිරීම තුළ ලැබෙන්නේ මනුස්සත්වයේ ඉක්මවපු දේවත්වයයි. නිකන් නෙමෙයි කියන්නේ මේ දේවත්වය ලැබපු පුජ්‍යලයක්මයි. අපි වගේ කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරු ඉස්සරහා මේ ප්‍රකාශය කරන්නේ දැනට අතීතයේ මිනිස්සෙක් වෙලා ඉඳලා පින් කරලා අනාගතේ මේ වර්තමානයේ දේවත්වයේ ලබලා. දැන් අපි නම් කියන්නේ පින් කරලා දිව්‍ය ලෝකේ යනවා යන්න පුළුවන් කියලා. තමම අපි ඉස්සර ගිහින් ඇති දැන් ඒකේ මතකයක් අපිට නැහැ. නමුත් මේ దేవතාව ඊට වැඩිය වර්තමානයේ ජීවත් වෙන කෙනෙක්. නමුත් මෙච්චර සාර්ථක පිළිතුරක් දුන්නත් බුදුහාමුදුරුවේ පිළිතුර අනුමත නොකර ලෝකාමිෂේ පජහේ සම්තිපෙක්ඛා කියන මේ ගැඹුරු ධර්මයක් මේ దేవතාවට උගන්වන්න යන්නේ ඇයි කියලා හොයන්න වෙනවා. මේ దేవතාවට එහෙනම් වැරදිච්ච තැන තියෙනවා. ඒ වැරද්ද අපිටත් වෙලා දැන්. ඒකත් මතක තියාගන්න. මේ దేవතාවට වෙන වැරද්දම අපිට දැනට වර්තමානයේ සිදු වෙලා හමාරයි. දැන් దేవතාවා අදහස් කරන්නේ දැනට මේ වර්තමානයේ මිනිස්සු විදිහට දුක් විඳිනවා ඔය දේ නතර කරගන්න පුළුවන් දිව්‍ය ලෝකෙට ගියා. නමුත් దేవතාවා දන්නේ නැති දෙයක් තියෙනවා මේ දිව්‍ය ලෝකයේ මේ මනුස්ස ජීවිතයේ තිබිච්ච දුක් ටික නතර කරා නෙවෙයි යටපත් කරගත්තා తాවකාලික මේ දේවතාවට තේරෙන්නේ නැහැ යා ඉන්නේ තත්ත්වේ යනවා යාට තේරෙන්නේ මේ මරණ බයෙන් සම්පූර්ණ ඉවත් වුණා නෙවෙයි දේවතාව. తాවකාලිකව මරණ බය යටපත් දැන් බුදුහාමුදුරෝ බුද්ධත්වයෙන් හොයාගත්තේ මේ සංසාර බයම අහක් කරන්නේ. දැන් దేవතාවට දැන් දැනට තියෙන අත්දැකීම් තියෙන්නේ తాවකාලිකව මේ manussත්වයේ තියෙන දුක් ටිකකින් මිදිලා තියෙනවා යටපත් වෙලා තියෙනවා. දැන් దేవතාවා ඒ தത്വයට ගියේ කොහොමද? පුඤ්ඤාත කෛරාත සුඛවහන්ති. පින් කරලා ගියේ. එතකොට මේ පින් කියන જાතිය බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පින් කරන්න කියනවා. පින් කරන්න හැකි තරම් පින් කරන්න. කුසල් කරන්න කියන එක බුදුහාමුදුරන්ගේ අවවාදය. නමුත් බුදුහාමුදුරුවෝ මේ පින් වලට කියන වචනය මතක් කරගන්න ඕනේ ආමිෂ පින්කම්. එහෙනම් මේ පුඤ්ඤාත කෛරාත සුඛවහන්ති කියලා దేవතාව මතක් කරන්නේ මේ ආමිෂ පින්කම් කරන්න මං වගේ దేవතාවෙක් වෙන්න. දේවාත්මයක් ලබන්න. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන්නේ මෙන්න මේ උපදේශ වෙන්නේ ඔය ප්‍රශ්නය කොහොම විසඳෙන්නේ ඔය මරණ බය කියන එක සදාකාලිකව අහක් කරන්න ක්‍රමයක් නෙමෙයි උක. පින් කරලා මරණ බය අහක් කරන්න බෑ. පින් කරලා ඕනනම් දිව්‍ය ලෝකයේ කාලයක් මරණ බය යටපත් කරගෙන හිටියයි. නමුත් කවදාරි සිදු වෙන්නේ මේ දේවත්වයෙන් නැවත මිනිසෙක් වෙන්නත් පුළුවන්, තිරිසන් අපායට යන්නත් පුළුවන්, අනිකුත් අපාය තුනට යන්නත් පුළුවන්. එතකොට මරණ බය තවත් වැඩි වෙයි. මේක සාර්ථක විසඳුමක් නෙවෙයි. පින් කරලා විතරක් මේ කියන සංසාරයෙන් ඈතර වෙන්න බෑ. ඒ සඳහා බුදුහාමුදුරෝ දෙන ගාථාවේ පිළිතුරු ගාථාවේ අවසාන පදයේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට ලෝකා මිසම් පජහේ සම්තිපෙක්ඛෝති මේ සඳහා විසඳුම මෙන්න මේකයි ලෝකාමිසේ අතහරින්ද කුමක් සඳහාද සම්තිපෙක්ඛෝති සංසාර විමුක්තිය සඳහා මේක ගැඹුරු බණපදයක් දැන් මේ පින්වතුන් හුඟක් වෙලාවට ඔන්න ඔය බණ පදේට ගැළපීලාද ජීවත් වෙන්නේ දේවතාවා පැහැදිලි කරපු බණ පදේට ගැළපීලාද ජීවත් වෙන්නේ කියලා විසඳගන්න වෙනවා. මේක සමාජීය ගැටලුවක් වර්තමාන. අපිත් මේ සියලු ප්‍රශ්න විසඳන්න ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව නිවන අවබෝධ කරගන්න අපි කරන්නේ దేవතාවා කරපු දේමයි. නමුත් නිවන් දකින්න සංසාර විමුක්තියක් ලබා ගන්න බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඊට පටහැනි දෙයක්ම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුමක්ද? ලෝකා මිසම්පජහේ සම්තිපෙක්කෝති. මේ පදේ තේරෙන්නේ නැතුව ඇති. මේක අපි තෝරගන්න ඕනේ. කුමක්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ගාම්භීර ධර්මය? ලෝකාමිස්සේ පජහේ කියන්නේ ලෝකාමිස්සේ අත්හරින්න. ලෝකාමිස්සේ අත්හරිනවා කියන්නේ පින්වතුනි නීවරණ යටපත් කරන. මේ ලෝකේ ආමිෂයක් කියලා දෙයක් තියෙන නීවරණ තිබුණා. පංච නීවරණ තියෙන එක ආමිෂයයි. යමෙක් මේ සංසාර ස්වභාවය හක් කරන්න ඕන නම් යමකට වුණා නම් මේ සංසාර විමුක්තිය ලබා ගන්නද ඒ පුජ්‍යලයා අනිවාර්යෙන් කළ කරන්න ඕනේ කාරණේ තමයි නීවරණ ධර්ම පහ යටපත් කරන්නේ මේ නීවරණ ධර්ම පහ යටපත් කරනවා කියන වචනයට සමාන පදයක් තමයි ලෝකා මිසම් පජහේ කියන්නේ ලෝක ආමිෂය අතහරින්ද එහෙනම් ලෝක ආමිෂය කියන જાතිය තියෙන්නේ කොහෙද නීවරණ තියෙනකන් විතරයි. නීවරණ පංච නීවරණ තියෙන්නේ කොහෙද? එතන තියෙන ලෝකාමිෂයයි. එතකොට සියලු පින්කම් වල ආමිෂ පින්කම් වල තියෙන කුමක්ද? ලෝකාමිෂයයි. එහෙනම් පින්කම් වලින් පමණක් මේ දේ විසඳන්න බෑ. හැබැයි ලෝකාමිෂය නැවතී මේ පංච නීවරණ යටපත් වුණ පළියටත් මේක විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ වරද්දන්න නැතුව අපිට වරදින්න නැති වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කුමකටද ලෝකාමිෂේ අතරින්න ඕනේ සම්තිපෙක්කා සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් තොරව නීවරණ යටපත් කරන්න පුළුවන් කාටද එවැනි පුජ්‍යලයකට මේ නීවරණ යටපත් වුණා මෙයාට කාම ලෝකයට වැඩිය හොඳ ලෝකයක් හම්බ වෙනවා. ඒ රූපාවචර ලෝකයයි. තවත් මේ නීවරණ යටපත් වීමේ ගුණය මනසේ දියුණු කරන්න ගියොත් ඒ පුජ්‍යලයට තව ලෝකයක් හම්බ වෙනවා. ඒක ඊට වැඩිය ප්‍රණීතයි. ඒක අරූපාවචර ලෝකයයි. දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ දෙකට යන්නේ නැතුව නීවරණ යටපත් කරන්න සාන්ති අපේක්ෂාවෙන්. එහෙනම් නීවරණයට වච්චර කුමානසක් ලබා ගන්නද රූපාවචර මානසික தත්ත්වයේ උතුම් කියලා රැවටෙන්න එපා. අරූපාවචර මානසික தත්ත්වයේ උතුම් කියලා රැවටෙන්න එපා. බුදුහාමුදුරන්ගේ වචනයට ගරු කරලා මෙතනින් එහා තියෙන අ මේ ශාන්ති අපේක්ෂාව සඳහා නැත්නම් සංසාර විමුක්තිය සඳහා බුදුහාමුදුරෝ දීපු ශික්ෂාව කරන්න නීවරණ යටපත් කරගන්න. මෙන්න මේ අදහස තමයි దేవතාවට මේ ගාථාව මේ ප්‍රකාශය තුළදී దేవතාවට දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. මේක අපිටත් දේශනාවක්. අපිත් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ සංසාර විමුක්තිය කවදා හරි බලාපොරොත්තු වෙන එහෙනම් කරන්න ඕන කාරණේ මේ බුදුහාමුදුරු දේශනා කළා. මේ සංසාරයේ දුකයි කියලා කාට හරි තේරුණාද කරන්න ඕන කාරණේ බුදුහාමුදුරු දේශනා කළා. කුමක්ද කරන්න ඕනේ? නීවරණ යටපත් කරන්න ඕනේ කුමක් සඳහාද? සංසාර විමුක්තිය සඳහා. නැතුව නීවරණයටපත් වුණාම ලැබෙන රූපාවචර මානසික தත්ත්වය උතුම් අරූපාවචර මානසික தත්ත්වය උතුම් කියලා සලකන්න නෙවෙයි. මෙන්න මේ කාරණේ දැන් බලන්න ඕනේ. දැන් මෙතන බුදුහාමුදුරන්ගේ මේ දේශනාවයි ඔය මේ පින්වතුන් දන්න සාමාන්‍ය බුදුහාමුදුරන්ගේ දේශනා සාරාංශය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යමෙකුට ලෝකේ බුදුහාමුදුරෝ සොයාගත්ත මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් සංසාර විමුක්තියක් ලබා ගන්න ඕන නම් කල යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වැඩිමයි. මෙහෙම කෙටියෙන් දේශනා කරනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා යමෙකුට මේ සංසාර විමුක්තියක් ලබා ගන්න ඕන නම් කල යුතු දේ වන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩිමයි. එහෙමත් නැතුව අපි ලබ්ධ තැන්වලදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සංසාරය කෙලවර කරලා සංසාර විමුක්තිය ලබා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයා කල යුත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිමයි. තවත් තැනකදී බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි පුජ්‍යලයකට මේ සංසාර විමුක්තියක් අවශ්‍ය කරනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් කල යුතු වන්නේ සතර සතිපට්ඨානයේ වැඩිමයි. මෙන්න මේ කාරණා බහුල වශයෙන් බුදුහාමුදුරු දේශනා කරලා ඒ දේශනාවම තමයි මේ අන්තිම මේ ගාථාවේ අන්තිම පදේ තියෙන්නේ. ලෝකාමිසේ පජහේ සම්තිපෙක්ඛෝති කියන්නේ ওই ටිකම. ලෝකාමිසේ අතහරින්න කියන්නේ නීවරණ යටපත් කරන්න. නීවරණයටපත් කරනවා කියන්නේ සමාධි ශික්ෂාව ඇති කරගන්න. කුමක් සඳහාද? ශාන්ති අපේක්ෂාවෙන් සංසාර විමුක්තිය අපේක්ෂාවෙන්. සංසාර විමුක්තිය ලබා ගන්න නම් ප්‍රඥා ශික්ෂාව යෙදෙන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව යෙදෙන්න ඕනේ. එහෙනම් මේ කියන්නේ කුමක්ද? ඉස්සෙල්ලම සමාධි ශික්ෂාව ඇති කරගන්න මේ దేవතාවට කියන දේ. හැබැයි దేవතාවට කියන්නේ සීල ශික්ෂාවක් ඇති කරගන්න කියලා. ඒකත් සලකන්නේ. මොකද දේවත්වයට ගියේ සීල ශික්ෂාවක් තියෙන නිසා. දිව්‍ය ලෝකේ නැවත අපිට වගේ මිනිස්සු වගේ 아무තු පංචශීලයක් ආරක්ෂා කරන්න මහන්සි වෙන්න ඕනේ දිව්‍ය ලෝකේ ජීවත් වෙන දේව දේව ආත්මවල දෙවියන්ගේ කවදාවත් දේව කාලය තුල එහෙනම් දේව ජීවිතය තුල පංචිල්ලයක් හැදෙන්නේ. එහෙනම් දේවතාවට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දැන් දේවතාවා ඉන්නවා මේ ප්‍රශ්න ගැන හිතලා අප මගේ මේ සංසාර විමුක්තියට අවශ්‍ය කරන ශික්ෂා තුනක එකක ඉන්නවා. දැන් දේවතාවට අඩු මොකද්ද? සමාධි ශික්ෂා. සමාධි ශික්ෂාව තමයි එහෙනම් ලෝකාමිෂය පජහි. ලෝකාමිෂය අත්හරින්ද. ඔය කියන කතාව බොරුවක්. බුදුහාමර දේශනා කරන්නේ ඔය දේවතාවට හිතිච්ච දේ වැරදි. ඔයා විඳින සැපක් නැහැ. හිතාගෙන හිටියට මිනිස්යන්ට වැඩිය සැප විඳිනවා කියලා ඔය తాවකාලික. වහාම ඔය සිතුවිල්ලහක් කරලා ඔය ඔය සැපක් කියලා හිතන දිව්‍ය ලෝකයේ සැපක් වෙන්නේ නීවරණින්ද ඔය නීවරණ ටික යටපත්චා. යටපත්චරලා බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂාව වඩන. මෙන්න මේක තමයි එතකොට දේවතාවට බුදුහාමුදුරුව දීපු පිළිතුර. දැන් දේවතාවගේ මේ අදහස බුදුහාමුදුරුව අමුතුවෙන් මිනිස්යන්ට කියන්න ගියේ නැහැ. බුදුහාමුදුරන්ගේ සියලු දේශනාවල තියෙන්නේ මේ దేవතාවා කියන අදහසට වැඩිය ගැඹුරු අර්ථවත් අදහසක් තමයි බුද්ධ දේශනාව. බුදුහාමුදුරුවෝ මිනිස්යන්ට ගැන්වේ මුලින්ම මෙන්න මේ අනුශාසනාව. බුද්ධත්වයේ ලැබලා අවුරුදු 20ක් යනකම් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මිනිස්යන්ට එකම එක අනුශාසනාව. මේ අනුශාසනාව අපි හැමදෙනාටම කටපාඩම්. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං තේතම් බුද්ධානු ශාසන මේක අපේ ගෞතම බුදුහාමුදුරුව විතරක් දේශනා කරපු එකක් උගන්වපු අනුශාසනාවක් නෙවෙයි මේ ලෝක ධාතු වල මෙතෙක්කල් පහළ වෙච්ච සියලුම බුදුරයන් වහන්සේලා මනුස්ස ප්‍රජාවට අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කරපු අනුශාසන. අනාගතයේ පහළ වෙන බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉන්නවාද උන්වහන්සේලාත් අනිවාර්යයෙන්ම දේශනා කරන අනුශාසනාව. මේ අනුශාසනාව තුල තියෙන්නේ කුමක්ද? සංසාර විමුක්තියක් අපේක්ෂා කරනවා නම් චතුරාර්ය සත්‍ය යමෙකුට දකින්න ඕන නම් සබ්බ පාපස්සා කරණං කියන ගුණය තමන්ගේ මනසේ මුලින් ගන්න. මේ සබ්බ පාපස්සා කරණං කියන ගුණය තමන්ගේ මනසට ගත්තා නම් ඊළඟට කුසලස්ස උපසම්පදා කියන ගුණය ගන්න. කුසලස්ස උපසම්පදා කියන ගුණය තමන්ගේ මනසට ගත්ත කුජලයක් ඉන්නවා නම් සචිත්ත පරියෝධපණං කියන ගුණය ගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර దేవතාවට ඔය කියන එක ගුණයක්වත් නෑ. దేవතාව මෙච්චර වටිනා දෙයක් තමයි මේ අදහස් කරේ. තමන්ගේ අතීත ප්‍රජාව, මනුස්ස ප්‍රජාවට යහපතක් කරන්න හේතු වෙන යහපත් ප්‍රතිඵලයක් ලබා දෙන තමන් අත්විඳපු දේ ගැන කියා දෙන්න යනවා මොනවද මම පින් කරලා තමයි මෙතෙන්ට ආවේ දැන් නමුත් దేవතාවයි ඉන්නේ බුදුහාමුදුරන්ගේ සත්‍ය අවබෝධ කරන මනසක නෙමෙයි හේතුව බුදුහාමුදුරුවෝ එක්ක කතා කරාත් దేవතාවගේ මනසේ තියෙන්නේ සබ්බ පාපස් අකරණං වෙලා නෙවෙයි. දැන් මේ පින්වතුන් බණ අහනවා වෙන්න පුළුවන්. මේ බණ අහන වෙලාවෙත් මේ පින්වතුන් ඉන්නේ සබ්බ පාපස් අකරණං වෙලා නෙවෙයි. සියලු පව් අහක් කරගෙන නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වහාම හැකීක්මනේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍ය දකින්න ඕන නම් ඔන්න ඔය තමන්ගේ මනසේ තියෙන සියලු පව් අහක් කරගන්න විදිහක් අනුගමනය කරන්න. එහෙම නැතුව කුසල කුසල් කිරීම තුළින් පමණක් සත්‍ය දකින්න බෑ. පින් කිරීම තුළින් පමණක් සත්‍ය දකින්න බෑ. ලෝකාමිෂයෙන් පමණක් ආමිෂ පින්කම් වල යෙදුනා කියලා සත්‍ය දකින්න බෑ. එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා කුමකින්ද මේ සබ්බපාපස්සකරණම් කරන්න පුළුවන් වෙන්නේ දැනට නම් අපි එහෙම හිතාගෙන කරන ගොඩක් જાති තියෙනවා සබ්බපාපස්සකරණම් වෙන්න අටමහා කුසල් කරනවා විවිධ පින්කම් කරනවා බණ අහනවා මේවා හැබෑවටම සබ්බපාපස්සකරණම් වෙනවද නැද්ද කියලා දැනගෙන දපි කරන්නේ නැහැ එහෙනම් කුමක්ද බුදුහාමුදුරුව සබ්බපපස්සා කරණං කියලා දේශනා කරේ? මොන වගේ தත්ත්වයකට ආවොත්ද සබ්බපපස්සා කරණං වෙන්නේ? මොන වගේ දෙයක් අනුගමනය කිරීමෙන්ද සබ්බපපස්සා කරණං වෙන්නේ? මේක සැලකිය යුතු ප්‍රශ්නයක් පින්වත්නි. ධර්මයේ ගැන සෙවිය යුතු ප්‍රශ්නයක්. අපි ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සබ්බපපස්සා කරණා වෙන්නේ කොහොමද? වෙන්නේ කොහොමද කියලා නිකන් ඉගෙනගෙන අපිට ඕනේ පින්කම් කරා කියලා මේක වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන උපදේශ අනුගමනය කරන්න ඕන බුදුහාමුදුරන්ට ගෞරවයක් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕනම මිනිස්සෙකුට සබ්බපපස්ස අකරණං වෙන්න ක්‍රමවේද 40ක් තියෙනවා මේ බුද්ධ ජීවිතයේදී දේශනා කරපු එක සැරේ දේශනා කරේ නෑ 40ක් තියෙනවා මේ 40 මේ පින්වතුන් අහලා තියෙන්නේ සමත භාවනා දැන් මේ බණ අහන වෙලාවේ මේ පින්වතුන්ගේ මනසේ සියලු පව් අහක් වෙලා නැහැ පස්පව් අහක් වෙලා තියෙනවා. පස්පව් අහක් වීම නෙවෙයි මේ සියලු පව් අහක් වීම කියන්නේ. ඊට වෙනස් දෙයක්. දැන් මනසේ සියලු පව් අහක් වෙන්න ඕන නම් මේ පින්වතුන්ට සමත භාවනාවක් මෙහි කරන්න පටන් ගන්න මෛත්‍රිය මෙනෙහි කරන්න පටන් ගත්තොත් අන්න එතන සියලු පාපේ අහක් වෙලා. බුදුමුණ මෙනෙහි කරන වෙලාවක් තියද භාවනාවක් වශයෙන් එතන සියලු පාපේ අහක් වෙලා. ආනාපාන සති භාවනාවේ යෙදෙනවද එතන සියලු පාපේ අහක් වෙලා. එහෙනම් අපේ ජීවිතයේ සියලු පාපේ අහක් වෙච්චි එක මොහොතක්වත් නැහැ නේද කියලා තමන් නිහතමානී වෙන්න. ඒ නිහතමානී වෙන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. සත්‍ය දැනගන්න බෑ. අපි දකින්න යන සත්‍ය දෙවියන්ගේ සත්‍යයක්. බුදුහාමුදුරන්ගේ සත්‍යයක් නෙමෙයි. දෙවියෝගේ ආදීපු සත්‍යයක්. බුදුහාමුදුරෝගේ ආදීපු සත්‍යය චතුරාර්ය සත්‍යයට යන්න නම් සබ්බපාපස්සා කරණම් වෙන්න ඕන. ඒ සඳහා බුදුහාමුදුරෝ ක්‍රම 40ක් දීලා තියෙනවා. මේ 40න් එකක් අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ මේ පින්වතුන් අ යම් කිසි විදිහක මේ සමත භාවනාවක් මෙනෙහි කරන්න පටන් ගන්න වෙලාවේ කරන විට සබ්බපවස්සා කරනවා. එහෙනම් කුසලස් උපසම්පදා වෙන්නේ කොහොමද? සබ්බපවස්සා කරණං වුණා නම් යමෙක් සත්‍ය දකින්න තව ඊගාව දෙවෙනි පියවර වෙන්න ඕනේ කුසලස් උපසම්පදා වෙන්න ඕනේ. කුසලස් උපසම්පදා කියන්නේ කුසලයෙන් උපසම්පන්න වෙනවා කියන්නේ. කුසලයෙන් උපසම්පන්න වෙන්න මේ පින්වතුන්ට හැකියාව ලැබෙන්නේ කොහොමද? අටමහා කුසාල් කර කර ඇවිදින එකෙන්ද? මේක හිතන්න ඕනේ. සත්‍ය දකින්න තැනදී බුදුහාමුදුරුවෝ පෙන්වන කුසලස උපසම්පදාව අර සබ්බ පාපස්ස අකරණම් කරන්න ගත්තේ ක්‍රියාමාර්ගයේ දියුණුවක් කුසලයක්. ඒ නිසා මෙතන කුසලස උපසම්පදා කියන්නේ මේ ගාථාවේ පෙන්වන ලෝකා මිසම් පජහේ කියන ධර්ම වචනයට ගැලපෙන වචන. ඒ කියන්නේ ලෝකාමිෂය අතහරින්න කියන එකයි මේ කියන කුසලය. කුසල සුපසම්පදා කියන්නේ. ලෝකාමිෂය අතහරින්න කියන්නේ කුමක්ද? මේ පංච නීවරණ යටපත්චය. දැන් සමත භාවනාවකින් බුදුහාමුදුරුව බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පංච නීවරණ යටපත් වීම. එහෙනම් කුසල සුපසම්පදා එයයි. දැන් යමෙක් මේ ලෝකයේ මිනිසෙක් විදිහට ඉපදිලා බුදුහාමුදුරන්ගේ අනුශාසනාව හරියට ඉගෙනගෙන සබ්බපාපස්සාකරණම් කියන ගුණයත් අහක් කරලා කුසලස්ස උපසම්පදා කියන ගුණයත් තමන් ළඟ ලබාගෙන තව එක දෙයක් සිදු කරොත් එයාට මේ චතුරාර්ය සත්‍ය තමන් ළඟට එනවා. කුමක්ද ඒ සචිත්ත පරියෝධපන. ඊට හා සමානයි මේ ගාථාවේ පෙන්වන්නේ සම්තිපෙක්ඛාති. ඒ කියන්නේ සාන්ති අපේක්ෂාවෙන් කරන දේ. මේක සතිත්ත පරියෝධපන. සතිත්ත පරියෝධපන කියන්නේ සතර සතිපට්ඨානයට ඇතුල් වෙන්න. මේ මොහොතට එන්න. කොයි වගේ තැනකදීද මේ මොහොතට එන්න පුළුවන් ඔයගොල්ලෝ බණහන වෙලාවකදී බෑ. බණහන වෙලාවකදී සබ්බපපස්සා කරනන්නේ නැහැ. දන් දෙන වෙලාවේදී එතෙන්දී බෑ සබ්බ පාපස්සා කරණන්නේ. එන්න පුළුවන් සබ්බ පාපස්සා කරණන් වෙච්ච මනසක් තියෙන්න ඕනේ. ඒ සබ්බ පාපස්සා කරණන් දිනු කිරීම තුළ ලැබිච්ච කුසලස් උපසම්පදාව වන නීවරණයටපත් වෙලා තියෙනවා. නීවරණයටපත් වෙච්ච මොහොතක මේ පින්වතුන් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සතිපට්ඨානයෙන් එකකට මනසේ දුවොත් ඔන්න සතිත්ත පරියෝධපත් මේ දේ කරනවා නම් ලෞතර බුදු පියාණන් වහන්සේලා සියලුම වහන්සේලා දේශනා කරපු අනුශාසනාවට අනුගතව තමන් හැසිරාමින්. ඒ හැසිරීම දිගට කිරීම තුළ බහුලීකත කිරීම තුළ ලැබෙන්නේ කුමක්ද? අවසානයේ ලැබෙන්නේ ශාන්තියයි. සංසාර විමුක්තියයි චතුරාර්ය සත්‍යයයි. ඒ චතුරාර්ය සත්‍ය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද මේ පින්කමේ දායකත්වයේ දරලා සිටින පින්වතුන්ගේ